භාවිතා කරන්ඩ තමන්ගේ වචන භාවිතා කරන්ඩ තමන්ගේ මනසින් මනෝ කර්ම භාවිතා කරන්ඩ ශ්‍රාවකයන් හැටියට හැමදෙනාම කල්පනා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහමට අනුව මේ දිනවල පින්වත්නි ජයමඟ රූපවාහිනී නාලිකාව ඔස්සේ අපි දන්නවා බුද්ධ දේශනාව නිකාය පහකට බෙදලා තියෙනවා දීඝ මධ්‍යම සංයුත්ත අංගුත්තර කුද්දක වශයෙන් එතකොට මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අඩංගු වන මධ්‍යම නිකාය අසුරු කරගෙන මධ්‍යම නිකාය විවරණය කියන ධර්මදේශනා මාලාව තුළ මධ්‍යම නිකායේ අඩංගු වන සූත්‍ර දේශනා 152ක් ස්වාමීන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් එකතු වෙලා මේ දිනවල දිනපතාම දේශනා කරනවා අද දවසේ අපි මේ පින්වතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සීහනාද වර්ගයේ තියෙන සූල සීහනාද සූත්‍රයයි. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ තියෙන මූලපණ්ණාසකේ අපි දන්නා වර්ග පහක් තියෙනවා. පළවෙනි එක තමයි මූලපරයය වර්ගය, ඊළඟට සීහනාද වර්ගය, ඒ වගේම උපමා බහුල වශයෙන් තියෙන ඕපම්ම වර්ගය ඒ වගේම මහා යමක වර්ගය, සූල යමක වර්ගය. එතකොට දෙවනි වර්ගය තමයි සූල දෙවනි වර්ගය තමයි සීහනාද වර්ගය. මේ වර්ගයේ තියෙන සූත්‍ර දේශනාවල් 10ක්. සූල සීහනාද සූත්‍රය, මහා සීහනාද සූත්‍රය, ඒ වගේම මහා දුක්ඛකන්ද සූත්‍රය, චූල දුක්ඛකන්ද සූත්‍රය, අනුමාන සූත්‍රය, චේතෝකිල සූත්‍රය, ඒ වගේම මදුපිණ්ඩික සූත්‍රය, විතක්ක සන්තාන සූත්‍රය ආදී සූත්‍ර 10ක් තියෙනවා. අද දවසේ අපි මේ පින්වතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පළවෙනි සූත්‍ර දේශනාව. සීහනාද වර්ගයේ තියෙන පළවෙනි සූත්‍ර දේශනාව මොකක්ද? චූල සීහනාද සූත්‍රය. සීහනාද සූත්‍ර දෙකක් තියෙන නිසා තමයි චූල සීහනාද මහා සීහනාද කියලා වෙන් වෙලා තියෙන්නේ. සූලන සීහනාද සූත්‍ර දේශනාවට අපි දන්නා මේක හොඳට තේරුම් ගන්න ඕන. සීහනාදේ කියලා කියන්නේ සිංහනාදේ කියන අදහසයි. මේ පින්වතුන් දන්නවා සිංහනාදය කියනකොට ඒ නාදය සිංහා යම්කිසි දෙයකින් හඬා හඬන්නේ, කෑ ගහන්නේ කිසිම සතෙකුට බය නෙමෙයි තමන්ගේ එඩිතරකම හින්දාමයි තමන්ගේ නිර්භීතකම නිසාමයි සිංහා සිංහනාද පවත්වන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සියලු විරුද්ධ ධර්මවලට කාරණානුකූලව තර්ක ඉදිරිපත් කරන්න පරවාද මතනය කරන්න දක්ෂ බැවින් ඒ වගේම ඕනෑම දෙයක් හමුවේ නොසැලී ඉවසීමෙන් කටයුතු කරන නිසා භාග්‍යවතුන් වහන්සේට සිංහ කියන නම පටබැඳිලා තියෙනවා. එතකොට සිංහනාදය කියලා කියන්නේ ශේෂ්ඨ නාදයක්. ඒ වගේම අදීත නාදයක් බය ඇති වෙන නාදයක් නෙමෙයි. ලොමු රෝම උද්ගමනයක් සිද්ධ වෙන, ඒ කියන්නේ බය වෙලා වගේ සිද්ධ වෙන නාදයක් නෙමෙයි, අදීත නාදයක්. ඒ වගේම ශ්‍රේෂ්ඨ නාදයක්. ඒ වගේම උතුම් නාදයක්. එතකොට මේ සිංහනාදය කියන එක මහා උතුම් නාදයක්, ශ්‍රේෂ්ඨ නාදයක් ඉදිරිපත් කරන සූත්‍ර දේශනාවක් තමයි චූල සීහනාද සූත්‍රය. එතකොට පින්වන්න මේ චූල සීහනාද සූත්‍රය දේශනා කරන්න හේතු වෙන කාරණාව අර්ථකතාවේ තමයි අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ මේ වගේ සූත්‍රයක් දේශනා කරන්න හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න ගමන් වික්ෂුන් වහන්සේට වික්ෂුන් වහන්සේලාට ඇයි මේ වගේ සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කියලාත් අපි දැනගන්න එක වටිනවා. කුමන හේතුවක් නිසාද මේ සූත්‍ර දේශනාව දේශනා කළේ කියලා ත්‍රිපිටකයට අර්ථය සපයන අටකතාවන් වල විස්තර කරලා තියෙනවා. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායට තියෙන අටකතාව තමයි පපංච සූදනී මජ්ක්‍ධිම නිකාය අටකතාව. මේ අටකතාවේ අටුවාචාරින් වහන්සේ සඳහන් කරනවා චූල සීහනාද සූත්‍රයේ දේශනා කරන්න නිදානේ වුණේ කුමක්ද කියලා. හේතු වුණේ කුමක්ද කියලා. සිංහාත්මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට මේ ලෝකේ අටුවාචාරින් වහන්සේ දේශනා කරනවා ලාභ ප්‍රත්‍ය නොලැබිච්ච අන්‍ය තීර්ථකයන් ලාභ ප්‍රත්‍ය නොලැබිච්ච අන්‍ය තීර්ථකයන් තීර්ථකයන් කියන්නේ මෙන්න මෙහෙමයි අපි දන්නව නේද තොටුපොළ කියන්නේ මොකක්ද කියලා යම් කෙනෙකුට දියේ කිනි දෙන්න පුළුවන් ඒ වගේම දියේ යටට යන්න පුළුවන් දියෙන් ගොඩට එන්න පුළුවන් දියේ තරණය කරන්න පුළුවන් ඒ වගේ තැන් වලට තොටුපොළවල් කියලා කියනවා එතකොට තීර්ථක කියලා කියන තීර්ථ කියලා කියනවා එතකොට අපි දන්නා මිත්‍යා දෘෂ්ටි 62ක් දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ හඳුන්වලා තියෙනවා. මෙන්න මේ දෘෂ්ටි 62ට අඩංගු වෙන විදිහට ඒ කාලේ ಭಾರತೀಯ සමාජය තුළ බොහෝ ශාස්ත්‍රුන් වහන්සේලා පහළ වුණා. ඒ හැම කෙනෙක්ම මේ මිත්‍යා දෘෂ්ටි බොහෝමයක එලිලා හිටියා, වැළලිලා හිටියා. එතකොට මේ කට්ටියට සඳහන් කළේ මේ මිත්‍යා දෘෂ්ටිවල කිමිදෙන අය. මිත්‍යා දෘෂ්ටිවල නැගී සිටින අය. මිත්‍යා දෘෂ්ටිවල තරණය කරන අය. ඒ නිසා ඒ අයට කියනවා තීර්ථ කියලා. එතකොට මේ වගේ මිත්‍යා දෘෂ්ටිවල බැහැගත්ත නොගැලපෙන දේවල් වල බැහැගෙන ඉන්න අය යම්කිසි කෙනෙක් ඒ ලබ්ධිය සරණ ගියොත් ඒ අය ළඟ කවුරු හරි පැවිදුණොත් එහෙම ඒ අයට සඳහන් කරනවා තීර්ථකයෝ කියලා. එහෙනම් තීර්ථකයන් කියන අය පිළිබඳව මේ පින්වතුන්ට වැටහෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලෙන් මේ තීර්ථකයන්ට ලාභ සත්කාර අඩු වෙන්න පටන් ගත්තා. ලාභ සත්කාර අඩු වෙනකොට මේ තීර්ථකයන් මොකක්ද කළේ? බුදුරජාණන් වහන්සේ ඉන්න තැන, ඒ වගේම ධර්මයේ දේශනා කරන තැන්වල, මහා සංඝරත්නය ඉන්න තැන්වල, ඒ වගේම රැස්වීම් ශාලාවල, දෙමන් සම්දිවල, හතරමන් සම්දිවල, තුන්මන් සම්දිවල විලාප තියන්න පටන් ගත්තා. කොහොමද මේ විලාප තියන්නේ කියලා අටුවාචාර්යන් වහන්සේ විස්තර කරනවා. හරි හාස්‍යයට කාරණාවක්. ඒ තීර්ථකයන් අන්‍ය මිත්‍යා දෘෂ්ටිවාදී තීර්ථකයන් අහනවලු ශ්‍රවණ බවත් ගෞතමයන් විතරද ශාස්ත්‍රුන් වහන්සේ අපි ශාස්ත්‍රුන් වහන්සේලා නෙමෙයිද ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේලාගේ ශ්‍රාවකයෝ විතරද ශ්‍රාවකයෝ අපේ ශ්‍රාවකයෝ නෙමෙයිද ශ්‍රමණ බවත් ගෞතමයන්න් වහන්සේලාට පුදන දානානිසංශය ඒ දානේ ආනිසංශද වැඩි අපිට දෙන එකේ ආනිසංශ නැද්ද? ඒ අයට විතරක් දන් දෙන්න එපා අපිටත් දන් දෙන්න කියලා මේ අය උද්ඝෝෂණය කරනවා. හොඳද? එතකොට මේ උද්ඝෝෂණය කරනකොට භික්ෂුන් වහන්සේලාට මේක ඇහුණාට පස්සේ සිවණක් පිරිසට මේක ඇහුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා පින්වත්නි මෙන්න මෙහෙම අන්නේ තීර්ථකයන් විලාප නගනවා කෑ ගහනවා හූ කියනවා අන්න ඒ විදිය දෙයක් කියන්න හේතුව අපි ඒ අන්‍ය තීර්ථකයයි හැම පැත්තෙම සමානයි කියලා ඒ කට්ටිය කෑ ගහන්නේ. එතකොට මේකට හේතුව කුමක්ද? මේ වගේ තැන්වලදී අපි කුමක්ද කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තමයි මේ මහා තුවලසිංහනාද සූත්‍රය දේශනා කරන්නේ වික්ෂුන් වහන්සේලාට බය නැතුව නිර්දීතව ඒ වගේ අය ඉදිරියට ගිහිල්ලා සිංහනාද පවත්වන්න බය නැතුව තමන්ගේ ඇත්ත తত্ত্বය ඉදිරිපත් කරන්න කියලා දේශනා කරනවා. අටුවාචාර්යන් වහන්සේ බොහෝම හොඳට පින්වත්ටි සඳහන් කරනවා මේ ලෝකේ හතර පැත්තකින් පුද්ගලයන් ප්‍රසාදයටපත් වෙනවා. එකක් තමයි සමහර අය දැක්මින් ප්‍රසාදයටපත් වෙනවා. ඒ කියන්නේ ඇස් දෙකෙන් යම්කිසි කෙනෙක් දකිනකොට ප්‍රසාදයටපත් වෙන දේවල් තියෙනවා. ඒ වගේම මනවඩන ප්‍රිය උපදවන වචන කතා කරමින් ಗುಣ ගායනා කරනවා නම් ප්‍රසාදයට පත්වන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම රූක්ෂ ප්‍රතිපදාවක් අනුගමනය කරනවා නම් මේ ලෝකයා ප්‍රසාදයට පත්වෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි ධර්මකාරණා ඉදිරිපත් කරන විදියට මේ ලෝකය ප්‍රසාදයට පත්වෙන ස්වභාවයක් තියෙනවා කාරණා හතරක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදියට අටුවාචාර්යන් වහන්සේ දේශනා කරනවා ඒ රූප සම්පත්තියෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. දෙතිසම් මහා පුරුෂ ලක්ෂණ වලින් බබලී ගිය 80ක් මහා අනුයන්ජන වලින් විතරාමාන වුණ 216ක් මංගල්‍ය ලක්ෂණ වලින් පරම පවිත්‍ර ශිරිපාද යුගලක් තිබිච්ච ආරෝහ පරිණාහ දේහයක් තිබුණ ඒ බුදුරජාණන් වහන්සේව හැම දිනාගේම පැහැදීමට ලක් වෙන කෙනෙක් පැහැදීම අතර උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා සඳහන් කරනවා ඒ වගේම දානාදී සමතිස් දහම් පෙරුමන් පුරමින් අනන්ත සසර පටන් ඇස්තිස් ලේමස් නහර දන් දෙමින් සිදු කළා වූ විශාල ගුණවන්ත ස්වභාවය ලෝකයක තුන් ලෝකයක දුක් විඳින අන්‍යයන් ඒ දුකෙන් අත මුදවන්න ලෝකයාට කරුණාව දක්වමින් මෛත්‍රිය දක්වමින් ඇසිදී එළෙන වාරයකදීවත් අනිත් පැත්තෙන් මට කරුණාවක් දක්වයි අනිත් පැත්තෙන් මට මෛත්‍රියක් දක්වයි අනිත් පැත්තෙන් මට මුදිතාවක් දක්වයි ආදී කිසියම්ම දෙයක් බාහිර ලෝකයෙන් බලාපොරොත්තු නොවි විශාල කාල පරාසයක් තිස්සේ බොහෝ දේවල් කරමින් අරහං ආදී උතුම් ගුණයන් මේ ලෝකයට ඉස්මතු කළ මේ ශාස්ත්‍රඥ වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජාචම් සරණ සම්පන්න වනසේක ආදී වශයෙන් මේ ලෝකේ විශාල කීර්තියක් පැතිරෙන අය අතරත් බුදුරජාණන් වහන්සේ කනට කීර්තිය ඇහෙන අතරත් බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. ආරෝහ පරිණාහයෙන් දැක්මෙන් පවා උන්වහන්සේ උතුම් කෙනෙක්. ඒ වගේම ಗುಣ ගායනා කිරීම සම්බන්ධයෙන් ಗುಣ ඇහිීම සම්බන්ධයෙන් උන්වහන්සේගේ ಗುಣ ඉතාම ශ්‍රේෂ්ඨයි. ඒ වගේම තමයි රළු පිළිවෙත් පුරන්න උන් අතර උන්වහන්සේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ශක්තිද රජ වෙන්නට හිටපු කෙනෙක්. කසී සඳුන් ඇඳුම් අඳින්න හිටපු කෙනෙක්. ඒ ඇඳුම් ඇඳ කෙනෙක්. එතකොට මේ වගේ කෙනෙක් පංසකූල සූරු දරාගෙන ඒ වගේම පාත්‍ර දරාගෙන ඒ රූක්ෂ ආහාර ගනිමින් පින්දපාතේ වඩිමින් බඩ පිට පොත්තට පවා ඇලෙනකන් දුක් විඳමින් එදා දුෂ්කර ක්‍රියාවක් කරනකොට වැටෙනවා පවා වෙවුලලා වැටෙනවා මුං පියල්ලකින් පවා පුංචි විස ටිකකින් පවා ජීවිතය සකස් කරගත්තේ අප්‍රාණක ධ්‍යාන වැඩුවා කියලා එදා දඹදිව හැමතැනම ප්‍රචලිත වුණා රූක්ෂ ප්‍රතිපදා පුරණ අතර මේ උතුම් බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨ කියලා. ඒ වගේම තමයි මේක සීලය, මේක සමාධිය, මේක ප්‍රඥාව සීලය තුලින් ලබන සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධිය තුලින් ලබන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ප්‍රඥාව තුලින් ආශ්‍රයයන් ශේකරන්න පුළුවන් මේ විමුක්තිය දේශනා කරනවා. ඒ වගේම තමයි යමක මහා පාටිහාරය ආදී මහා අර්ධි සම්පන්න දේවල් කරනවා. ඒ අතරින් ධර්මානුකූලව කටයුතු කරන අය අතර බුදුරජාණන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨ කියලා මෙන්න මේ කාරණා හතරින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා. දකින අය අතරත් පැහැදෙනවා, ಗುಣ ගායනා කරන අය අතරත් පැහැදෙනවා, රූප ප්‍රතිපදා තියෙන අය අතරත් පැහැදෙනවා. ඒ වගේම තමයි පින්වත්නි ධර්මයේ පිළිබඳ ඕන මතයක් විසඳන්න පුළුවන් කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණා හතරින්ම තමන්ගේ ಗುಣ මේ සමාජගත වෙනකොට උන්වහන්සේගේ පෞරුෂත්වය නිසා අටුවාචාර්යන් වහන්සේ උපමාවක් දේශනා කරනවා හරියට නිකන් ජාතක පාළියේ තියෙන බාවේරි ජාතකය කියලා එකක්. බාවේරි ජාතකය කියන්නේ පින්වන්නේ ඉන්දියාවේ මොනරෙක් ඉඳලා තියෙන මේ මොනරා බොහොම හොඳට නාද කරනවා බොහොම ප්‍රසන්නව නාද කරනවා ඒ නිසා මිනිස්සු පැහැදිලා මේ මොනරාට මාංශයන් ගිහිල්ලා දෙනවා ඒ වගේම පළතුරු ගිහිල්ලා දෙනවා කාලයක් මේ බාවේරෙයි කියන ගමෙන් මේ මොනරා ඉඳලා නැහැ. මොනරා පිටත් වෙලා ගිහිල්ලා තිබුණා. ඒ නිසා මොනරා නැති දුකෙන් මොනරා නැති කනස්සල්ලෙන් ඒ බාවේරී ගමේ හිටපු අනේ මිනිස්සු මොකද්ද කළේ? කපුටෙකුට මාංශ ගිහිල්ලා දෙන්න පටන් ගත්තා. කපුටෙකුට පළවැල ගිහිල්ලා දෙන්න පටන් ගත්තා. මේ කපුට හරි සන්තෝෂ වුණා. ඇයි මට නිකන් මාංශ ගෙනත් දෙනවා, පළතුරු ගෙනත් දෙනවා. හරියම උද්දාමයෙන් තමයි කටයුතු කළේ. හැබැයි කාලයක් ගියාට පස්සේ ආයේ මේ බාරේදී ගමඩ පින්වන්න මේ මොනරාවා. මොනරාවට පස්සේ අර කපුටට තිබ්බ ගරු සත්කාර ඔක්කොම නැතුව ගියේ වෙනද වගේම අර මිහිරියට හඬ නගන මොනරට ගෞරව කරන්නට පටන් ගත්තා. ආන්‍ය වගේ අටුවාචාර්යන් වහන්සේ විස්තර කරනවා බාවේරී ජාතකය තුල හපුටාට උන දේ තමයි මේ තීර්ථකයන්ට වෙලා තියෙන්නේ. තීර්ථකයන් අබුද්ධෝත්පාද කාලවලවල බුදුරජාණන් වහන්සේලා නැති කාලවලවල අර කපුටා වගේ කපුටාට මාංශ පළතුරු මිනිස්සු ගිහිල්ලා දෙනවා වගේ මිනිස්සු සත්කාර කරනවා මිනිස්සු දම්පැන් පූජා කරනවා මිනිස්සු ඒ අය සරණ යන්න උත්සාහ කරනවා හැබැයි අර මොනරා වගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොටම මිනිස්සු ආයේ කපුටට සලකන්නේ නැහැ මිනිස්සු ආයේ කපුටට උදව් කරන්න යන්නේ නැහැ ඒ වගේ බුදුරජාණන් වහන්සේට දම්පැන් පූජා කරන්න බුදුරජාණන් වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කරන්න බොහෝ මිනිස්සු තින්වත්නි රාජරාජ මහා මාත්‍යාදීන් පවා පෙළඹෙනවා කියලා අතුවාචාර්යන් වහන්සේ විස්තර කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ හරි තව ලස්සන උපමාවක් දේශනා කරනවා. අපි දන්නවා කලාමැදිරියෝ. කලාමැදිරියෝ කියලා කියන්නේ ඉර නැති වෙලාවට කළුවරේ අඟලක් දෙකක් පොඩි දුර ප්‍රමාණයක් තමයි ඒ අයගේ එළිය තියෙන්නේ. එතකොට මේ කලාමැදිරියාගේ එළිය තියෙන්නේ ඉර පායනකම් විතරයි. දහසන් නයින් ප්‍රතිමන්විත මේ ඉර පායනකොටම කලාමැදිරියාගේ එළියට වෙච්ච දෙයක් නැතුව යනවා. ආන් ඒ වගේ අන්නේ තීර්ථකයන් මේ කඳෝ පැණියන් වගේ. ඒ ලාභ සත්කාර ඔක්කොම නැතිව යනවා. සූර්යා බබලනවා වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනකොට ඒ ප්‍රත්‍යය නැති නිසා තමයි මේ කට්ටිය මේ දෙමන් සංදිවල හතරමන් සංදිවල තුන්මන් සංදිවල ධර්ම දේශනා කරන තැන් වලට වෙලා මේ විලාප දෙන්නේ ඒ අයට ප්‍රත්‍යය නැති වෙනකොට ඒ ප්‍රත්‍යය නැතිවීම නිසා මනස වික්ෂිප්ත වෙලා ඒ ඇඟ හැමතැනම කසලා ඇඟේ කුෂ්ඨ දාලා ඇඟේ බිබිලි දාලා බොහොම වේදනාවෙන් තමයි මේ කටයුතු දරන්න බැරුව තමයි මේ දේ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේකට හේතුව දේශනා කරන අටුවාචාරින් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනවා මෙන්න මේ ලාභ සත්කාර නිසා තමයි බුදුන් වහන්සේට ලාභ සත්කාර හම්බ වෙන නිසා තමයි මේ ඇයට මේ දරන්න බැරුව යන්නේ කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි ඔබ වහන්සේලා ගිහිල්ලා බය නැතුව සිංහනාද පවත්වන්න මෙන්න මේ හේතුව නිසා තමයි සත්‍ය ආදී ලාභ ලැබෙන්නේ ඉදේ උදික්කවේ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤාපරප්පවාදා සමනේහි අඤ්ඤේති ඒවමේව වික්කවේ සම්මා සීහනාදන් නදත කියලා සිංහනාද පවත්තන්ද කියන වික්ෂුන් වහන්සේලාට කොහොමද සිංහනාද පවත්වන්න කියන්නේ කොහොමද අභීතනාද පවත්වන්න කියලා කියන්නේ කොහොමද ශේෂ්ඨනාද පවත්වන්න කියලා කියන්නේ අන්‍ය තීර්ථකයන් ළඟට ගිහිල්ලා කියන්න කියනවා පළවෙනි ශ්‍රමණයා වෙන කිසිම දනක නැහැ හැමතැනම ඉන්නේ ගිහි අය කියලා සිංහනාද පවත්වන්න කියනවා දෙවෙනි ශ්‍රමණයා කිසිම දනක නැහැ තථාගත ශාසනය විතරයි ඉන්නේ කියලා සිංහනාද පවත්වන්න කියනවා තුන්වෙනි ශ්‍රමණයා කිසිම දැනක නෑ තථාගත ශාසනය විතරක් ඉන්නේ කියලා සිංහනාද පවත්වන්න කියනවා. හතරවෙනි ශ්‍රමණයාත් වෙන කිසිම ශාසනයක දකින්න ලැබෙන්නේ තථාගත ශාසනය පමණයි දකින්න ලැබෙන්නේ කියලා සිංහනාද පවත්වන්න කියනවා. වෙන කිසිම දනක ශ්‍රමණයෝ නැහැ ශුන්‍යා පරප්පවාදා පරප්පවාද කියන්නේ වෙන විරුද්ධ සියලු මතධාරීන් අතර 62ක් වූ මිත්‍යා දෘෂ්ටි දරන මතධාරීන් අතර ශ්‍රමණයාණන් වහන්සේලා හිස් සමනේ යන්නේති කිසියම්ම ශ්‍රමණයෙක් ඇත්තේ නෑ කියලා සිංහනාද පවත්වන්න කියලා කියනවා. මෙතන පින්වත්නි පළවෙනි ශ්‍රමණයා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන්න සෝතාපන්න ආර්ය උතුමන් වහන්සේට දෙවෙනි ශ්‍රමණයාණන් වහන්සේලා කියලා කියන්නේ තුන් සංයෝජනයන් ප්‍රහාණය කළ ඒ වගේම කාමරාග පටිග තුනී කරගන්නට යෙදුන සකදාගාමි ආර්ය උතුමන් වහන්සේට තුන්වෙනි සමණයාරයට සඳහන් කරන්නේ ඕරම් භාගිය සංයෝජනයන් ප්‍රහාණය කරන්නට යෙදුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිගයන් ප්‍රහාණය කරන්නට යෙදුන අනාගාමි උතුමන් වහන්සේට හතරවෙනි ශ්‍රමණ ආයතනයට සඳහන් කරන්නේ අරහතන් වහන්සේට ඕරම්භාගය උද්දම්භාගය කියන මෙන්න මේ දස සංයෝජන ධර්මයන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මෙන්න මේ සසරට ඇද බැඳ තබන දස සංයෝජනයන්ම ප්‍රහාණය කළ උතුමන් වහන්සේට සඳහන් කරනවා අරහතන් වහන්සේ කියලා එතකොට මේ පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා කියලා කියන්නේ සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඒ මාර්ගඵලවලටපත් වුණ මහා උත්තමයාණන් වහන්සේලා. එතකොට මේ වගේ උත්තමයාණන් වහන්සේලා උන්වහන්සේ දේශනා කරන මහා පරිනිබ්බාන සූත්‍රයේ සුබද්‍ර පරිබ්බාජක තුමා ආමන්ත්‍රණය කරමින් මං අවුරුදු 51ක් මේ ශ්‍රමණ ජීවිතයේ හිටියා අවුරුදු 29 මම බෝධිසත්වයාණන් මහන්සිය හැටියට පැවිදි වුණා. පැවිදි වෙලා අවුරුදු 51ක් මේ දඹදිව ශ්‍රමණ ජීවිතයක් ගත කළා. අවුරුදු 80ක් වෙන්න මේ අවුරුදු 51ක් ඇතුළත කාලය පුරාවටම ශ්‍රමණ ජීවිතයක් ගත කරපු කාලය පුරාවටම මේ මුළු දඹදිව තලයේම පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා, හතරවෙනි ශ්‍රමණයා මට මුණ ගැහුණේ නෑ වෙන කිසියම්ම පරප්‍රවාදයක විරුද්ධ මතයක විරුද්ධ දර්ශනයක එවන් ශ්‍රමණයෝ පහළ වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ කිසිම තැනක ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේ නෑ කියලා සඳහන් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි වතාවට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච කෙනා තමයි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. සම්මාදිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වචනය, සම්මා කම්මන්තය සම්මා ආජීවය, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8කින් යුක්ත මේ චෛතසික ධර්ම 8කින් යුක්ත ඒ උතුම් පුද්ගලයාට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච ශ්‍රාවකයා කියලා කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයා කියලා කියන්නේ. එතකොට වෙන කිසිම තීර්ථකයා ළඟ අන්‍ය ශාස්ත්‍රුණාන්සේලා ළඟ මේ උතුම් දර්ශනය ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මෙහෙම කියනකොට අන්‍ය ශාස්ත්‍රුන් වහන්සේලා අහයි ඔබලාට කුමන බලයක්ද ඔහොම අපි ළඟට ඇවිල්ලා කියන්නේ කුමන ශක්තියක්ද ඔහොම අපිට නිර්භීතව ඇවිල්ලා කියන්නේ කියලා දැන් අද වුණත් එහෙම නෙමෙයි මේ සමාජයට යම්කිසි සිංහනාදයක් පවත්වන්න උත්සාහ කළොත් මේ සමාජයට යන්කිසි තමන්ගේ නිර්භීතකම ප්‍රසිද්ධ කරන්න උත්සාහයක් ගත්තොත් එහෙම හැමතැනම කසුකුසුවක් ඇහෙනවනේ නේද? එහෙම කියන්නේ කොයි වගේ අයිතියක්ද තියෙන්නේ මේක දැනද දැනගෙනද කියන්නේ ගිහි අයත් බොරු කියනවා පැවිදි අයත් බොරු කියන ආදී වශයෙන් සමහර අය කසුකුසු ගන්නවනේ. ආන්ගේ වගේ මේ අන්නේ තීර්ථකයන් සෑ ගහන්න පටන් ගයි කසුකුසු ගහන්න පටන් ගයි ගෞතමයාණන් වහන්සේලාගේ ශ්‍රාවකෝ එහෙම කියන්නේ ඒ කට්ටියට තියෙන බලය කුමක්ද? ඒ කට්ටියට තියෙන අස්තසිල්ල කුමක්ද? මෙන්න මේ අපේ ළඟ මෙන්න මෙහෙම ශ්‍රමණයෝ නැහැ කියන්නේ ඒ කට්ටිය ළඟ තියෙන බලය කුමක්ද කියලා ඔබ වහන්සේලාගෙන් අහයි. ඒ වෙලාවට ඔබ වහන්සේලා මෙන්න මේ කාරණා හතර ඉදිරිපත් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පින්වන්නේ දේශනා කරනවා මොනවද මේ කාරණා හතර? ඒ කාරණා හතර තමයි ශ්‍රමණ බවත් ගෞතමයාණන් වහන්සේලාගේ ශ්‍රාවකයාණන් වහන්සේලා ඒ සියලුම ශ්‍රාවකයන් ලෞතුරා බුදු පියාණන් වහන්සේ පිළිබඳව පැහැදීමෙන් කටයුතු කරන්නේ. ශාස්ත්‍රු වහන්සේ පිළිබඳව පැහැදීමෙන් කටයුතු කරන්නේ. ඒ වගේම සාන්දෘෂ්ටිකව ස්වක්ඛාතාදී ධහම පිළිබඳ පැහැදීමෙන් ඉන්න අය. ඒ වගේම තමයි අරියකාන්ත සීලයෙන් සම්පූර්ණ අය. අරියකාන්ත සීලය කියලා කියන්නේ පංචශීලයට ආර්යයන් පංචශීලය වර්ණනා කරනවා. ඒක බොහොම උතුම් ශීලයක්. ඒක බොහොම මනවදන ශීලයක්. ඒක බොහොම කාන්ත ශීලයක්. ඒ විතරක් නෙමෙයි සමාන පැවතුම් තියෙන්නේ කියලා සඳහන් කරනවා. ශාස්ත්‍රෝන් වහන්සේ පිළිබඳ පැහැදීමෙන් ඉන්නවා. ඒ වගේම තමයි දහම පිළිබඳ පැහැදීමෙන් ඉන්නවා ආර්යකාන්ත සීලයක් සම්පූර්ණ සීලයෙන් සමානයි ඒ වගේම සහ ධම්මිකෝ හෝති ධර්මයෙන් සමානයි. ඒ කියන්නේ මෙතන වැඩියෙන්ම අටුවාව කියනවා පපංච සූදනී මජ්ක්‍ධිම නිකාය අට කතා විස්තර කරනවා. මෙතන පළවෙනි ශ්‍රමණයා, දෙවෙනි ශ්‍රමණයා, තුන්වෙනි ශ්‍රමණයා කියලා කියනකොට ඇත්තම කියනවා නම් ශ්‍රමණයන් වහන්සේලා 12 නමක් හඳුන්වනවා. පළවෙනි ශ්‍රමණයා කියලා කියනකොට සෝතාපන්න මාර්ගය ඵලයට පැමිණුණු ශ්‍රමණයා මෙතන විස්තර කරන්නේ සූත්‍ර දේශනාව තුළ අට කතාව මේක විස්තර කරනවා සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය කියන ශ්‍රමණයාණන් වහන්සේලා හතර දෙනක්. සෝතාපන්න මාර්ගස්ත, සකදාගාමි මාර්ගස්ත, අනාගාමි මාර්ගස්ත, අරිහත් මාර්ගස්ත කියන ශ්‍රමණයාණන් වහන්සේලා හතර දෙනක්. ඒ වගේම සෝතාපන්න මාර්ගයට පිළිපන්න මාර්ගය අනුගමනය කරන්න විදසුන් වඩන ඒ පුතජන විසුන් වහන්සේ ආදී කොට ඇති 12නමම ශ්‍රමණ ආනන් වහන්සේලා කියලා අට කතා විස්තර කරනවා. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අටුවාචාරින් වහන්සේ විස්තර කරනවා මොනතරම්නම් අරියකාන්ත සීලයක් තියෙනවද කියනවා නම් යම්කිසි කෙනෙකුට සඳහන් කරනවා මේ දිවයිනයටම අධිපති ශක්තිති රජ කම ලබා දෙනවා. මේ දිවයිනතම අධිපති ශක්තිද රජකම ලබා දෙනවා මෙන්න මේ මදුරුව මරන්න. මේ මදුරුව මරන්න කියලා කිව්වත් අටුවාචාරින් වහන්සේ විස්තර කරනවා කිසිම දවසක මේ ශ්‍රාවකයාණන් වහන්සේලා කිසිම විදියකින් මදුරුවෙක්වත් මරන්නේ නැහැ. ශක්තිති රජකම දෙනවා කිව්වන් මදුරුවෙක්වත් මරන්නේ ඇයි ඒ? ඔවුන් ආර්යකාන්ත සීලය කියන්නේ පංචශීලයයි පංචශීලයට පක්ෂව කටයුතු කරන්නේ පංචශීලයට ගෞරව කරන පණ ඇති සතින් නොමරා ඉන්න, සොරකම් නොකර ඉන්න, කාමයේ වර්ධවා නොහැසිරෙන්න ආදී වශයෙන් මේ සීලයට විශාල ඒ විරතියක් තමයි මේකෙන් වැළකීම කියන ගුණයෙන් යුක්ත වෙනවා. ඒ නිසා කවදාකවත් ශක්ති රජකම දෙනවා කිව්වත් අද මේ සමාජයේ ලකුණු දාගන්න රජකමටපත් වෙන්න ඒ වගේම දරුණම් වුණාම ලබන්න බොහෝ පිරිසක් සමාජයේ මහන්සි වෙනවා එතකොට මේ හැම වෙලාවකම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට ශක්තිය රජකම ලබා දෙනා කිව්වත් සීලවන්ත භාවයේ පළුදු කරගන්නේ තමන්ගේ ප්‍රතිපදාව දුරස් කරගන්න කල්පනා කරන්නේ රජ බවට පත් වෙනකොට බොහෝ අය ප්‍රාණඝාත කරනවා හොරකම් කරනවා කාමයේ වර්ධවා කරනවා බොරු කියනවා මද්ද්‍රව්‍ය මත්පැන් පානය කරනවා ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවය වික්ෂිප්ත කරගන්නවා ඒ වගේම මේ ලෝකේ සත්ත්වනුපස්සනාව වඩන්නේ නැහැ. ඒ වගේ මේ తాවකාලික අවුරුදු 100ක් යන කලින් කැඩිලා බිඳිලා පළුදු වෙලා යන මේ ලෝකයක රජ වෙන්න දඟලන බොහෝ දෙනා අතර මේ සීහනාදි සූත්‍රයෙන් එදා දඹදිව මොනතරම්නම් ශ්‍රාවක පිරිසක් මේ සූත්‍ර දේශනාවත් එක්ක බුදුදහම වැළඳගත්තාද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ආන්ගේ ශාස්ත්‍රඥ වහන්සේලා ඊට පස්සේ කියනවලු අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැනත් අපි පැහැදීමෙන් ඉන්නේ. ඒ වගේම අපේ ධර්මයේ පිළිබඳවත් අපේ ශ්‍රාවකයන් පැහැදීමෙන් ඉන්නේ. ඒ වගේම අපෙනගත් තියෙන සීලය අපි ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි අපි ධර්මයෙන් සමානව කටයුතු කරන අය ප්‍රියමනාපව කටයුතු කරන අය කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අයගෙන් නැවත නැවත ප්‍රශ්න අහන්න කියලා. අපේ දහමයි ඔබලාගේ දහමයි එකක්ද එකක් නම් මේ දහම මේ නිස්සාව එකක්ද දෙකක්ද කියලා අහන්න කියන. එතකොට මේ හැමෝම කියයි එකම නිස්සාවක් තියෙන්නේ. මේ දහම රාග නැති අයටයි, මෝහ නැති අයටයි, දේශ නැති අයටයි, ඒ අය හැම වෙලෙම මේකට එකඟ වෙයි. මෙහෙම දිගින් දිගට මහමින් අවසානයේ දහන්න කියලා සඳහන් කරනවා පින්වත්නි. බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා මහණෙනි මේ ලෝකයේ බොහෝ ශාස්ත්‍රඥ වහන්සේලා සමහර අය එක එක දෘෂ්ටිවල ඉන්නවා සමහර අය භව දෘෂ්ටියේ ඉන්නවා සමහර අය විභව දෘෂ්ටියේ ඉන්නවා භව දෘෂ්ටියේ ඉන්න මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රඥ වහන්සේලා භව දෘෂ්ටියේ ඇලිලා ඉන්නවා භවය කියන කාරණාවේ ඇලිලා ගැලිලා ඉන්නවා ඒ අය විභව දෘෂ්ටියට නිඳා කරනවා පරිභව කරනවා ඒ විතරක් නෙමෙයි විභව දෘෂ්ටියේ ඉන්න අය භව දෘෂ්ටියට නිඳා කරනවා පරිභව කරනවා මේ හැමෝම මේ දෘෂ්ටි දෙකේම පින්වත්නි සමුදය දන්නේ නැහැ ඒ වගේම අස්තංගමයේ දන්නේ නැහැ. මේ දෘෂ්ටිවල තියෙන ආස්වාදය දන්නේ නැහැ. මේ දෘෂ්ටිවල තියෙන ආදීනව දන්නේ නැහැ. මේ දෘෂ්ටිවල තියෙන නිස්සරණය දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දන්නේ නැති හින්දාම මේ උභය දෘෂ්ටීන් වල භව දෘෂ්ටීන් වල විභවද දෘෂ්ටීන් වල මේ කාරණාව දන්නේ නැති හින්දා සමුදය අස්තංගණය දන්නේ නැති හින්දා ආස්වාදේ ආදීනම නිස්සරණය දන්නේ නැති හින්දා මේ හැමෝගෙම උපාදානය වැඩි වෙනවා මේ හැමෝගෙම තණ්හාව වැඩි වෙනවා මේ හැමෝගෙම සසර දික් වෙනවා කියලා සඳහන් කරනවා ඒ විතරක් නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ හැම ශාස්ත්‍රූන් වහන්සේලාම උපාදානීය දේශනා කරනවා. ඒත් හරියට දේශනා කරන්නේ නැහැ. සින්වත් උපාදානයන් හතරක් තියෙන බව සූලසීනාංගෙද්ද සූත්‍රයේ සඳහන් කරනවා. කාම උපාදානය, ditthi උපාදානය, ඒ වගේම සීල වෘත උපාදානය, ඒ වගේම තමයි අත්ත් උපාදානය, අතුව අතුපවාද උපාදානය. එතකොට සමහර ශාස්ත්‍රූන් වහන්සේලා ඉන්නම් මේ උපාදානය හරියට විස්තර කරන්නේ නැහැ. කාමුපාදානය විස්තර කරනවා. හැබැයි දිට්ඨිපාදානය, ඒ වගේම සීලබ්බතුපාදානය, අතුවාදුපාදානය කියන මේක දේශනා කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ අයට මේක ගෝචර නැහැ කියලා සඳහන් කරනවා. සමහර ශාස්ත්‍රුන් වහන්සේලා ඉන්නවා කාමුපාදානය විස්තර කරනවා. දිට්ඨිපාදානය විස්තර කරනවා සීලබ්බත උපාදානය විස්තර කරන්නේ අත්වාදා උපාදානය විස්තර කරන්නේ ඒකට හේතුව තමයි ඒ දෘෂ්ටීන් දෙක පිළිබඳව ඒ උපාදානයන් දෙක පිළිබඳව ඒ අයට ගෝචර වෙන්නේ නැති නිසා සමහර ශාස්ත්‍රුන් වහන්සේලා ඉන්නවා කාම උපාදානය විස්තර කරනවා ඒ වගේම ditthi උපාදානය විස්තර කරනවා ඒ වගේම සීලබ්බත උපාදානය විස්තර කරනවා අත්වාද උපාදානය විස්තර කරන්නේ ඒකට හේතුව තමයි ඒ උපාදානේ ඒ අයට ගෝචර වෙන්නේ නැහැ පින්වත්නි මේ අය දන්නවා පළවෙනි ධර්ම දේශනාව පින්වත්නි ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධහම තුලින් සෝතාපන්න ඵලයටපත් උනේ කොණ්ණඤ්ඤ තාපසතුමා පමණයි. එතකොට අපි කල්පනා කරන්න ඕනේ එදා ಭಾರತೀಯ සමාජය තුළ ආත්ම දිට්ඨිය කොච්චර තිබුණද කියලා. සතියක් පුරාවට ධර්ම දේශනා කළා අනාත්ම සංඥාව දේශනා කළා අනන්ත ලක්ෂණ සූත්‍රය දේශනා කරලා ඒ පස්වග මහණුන් මහරහත් භාවයට පත් වුණේ සතියක් ගිහිල්ලා. නේද? ඒක දින ගණනාවකින් පස්සේ. කල්පනා කරලා බලන්න ඕන බුදු කෙනෙක් මේ ලෝකයේද පහළ වෙලා දේශනා කරන ධර්මයේ පවා දරන්න අමාරු. ඒ ධර්මයේ පවා එකවර ගෝචර වෙන්නේ නැති. මේ ධර්මයේ පවා තේරුම් ගන්න අපහසු වෙන විදිහට ආත්ම දිට්ඨිය මිත්‍යා දෘෂ්ටි 62 තුලදීම පින්වන්නේ කර දෘෂ්ටි ජාලාව කියනවා. ඒකට භ්‍රම ජාලය කියනවා. නේද? ඒ හැම එකක්ම ආත්ම දිට්ඨිය පදනම් කරගෙන තිබුණේ ඒවා. එතකොට මේ අත්වා අත්ත උපාදානය කියන එක ආත්ම උපාදානය කියන එක නැති කරන්න කවුරක්වත් ධර්ම දේශනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන් එතනදී යම් කිසි කෙනෙක් තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන පෑදීමක් තියෙනවා නම් ඒ ධර්මයේ ගැන පෑදීමක් තියෙනවා නම් ඒ වගේම ඒ සීලය ගැන පෑදීමක් තියෙනවා නම් සමානව වාසය කරනවා කියලා හිතනවා නම් ඒක ඒ ධර්මය අනුගමනය කරන ඒ ශාස්ත්‍රූන් වහන්සේ ඒක සම්්‍යක් වශයෙන් નિවරදි විදියට ශාස්ත්‍රූන් වහන්සේ ගැන පැහැදීමෙන් නෙමෙයි ඒකට හේතුව තමයි අත්ූපවාද කියන අත්වාද උපාදානයේ ආත්ම උපාදානයේ පිළිබඳව ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කළ නැති නිසා ඒ ධර්මය තුල ආත්ම උපාදානයේ පිළිබඳ දේශනා කළ නැති නිසා ඒ සීලය ආත්ම උපාදානයේ ඛණ්ඩණය කරන්න සුදුසු නැති නිසා ඒ වගේ මේ සමානව වාසය කරන අය තුල ආමිදිත්‍ය තියෙන නිසා ඒ අය ළඟ රාගය ඇති වෙනවා, ඒ අය ළඟ ද්වේෂය ඇති වෙනවා, ඒ අය ළඟ මෝහය ඇති වෙනවා, ඒ අය ළඟ තණ්හාව ඇති වෙනවා, ඒ අය ළඟ උපාදාන ඇති වෙනවා, ඒ අය ළඟ පපංච ඇති වෙනවා. මේ ආදී වශයෙන් සියලු සසර දුක ඇති වෙන්න විශාල හේතුවක් වෙන අන්‍ය සාසුන් වහන්සේලා සරණ යාම බුදුරජාණන් වහන්සේ පින්වන්ව දේශනා කරනවා කාම උපාදානය ditthුපාදානය, සීලබ්බතුපාදානය, ඒ වගේම පින්වත්නි අත්ථුපාදානය කියන මෙන්න මේ උපාදාන හතරම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ මේ උපාදානයට හේතුව දේශනා කරමින් පටිච්ච සමුප්පාද ධහම අවසානයේද දේශනා කරනවා. හරිය ලස්සන පින්වත්නි තවත් කතාවක් තියෙනවා මේ අට කතාවේ එක දවසක් හාවෙක්ගෙන් මේක උපමාවක් හාවෙක්ගෙන් මේ මහ පොළව අහනවා මාව අඳුරනවද කියලා. ඉතින් මේ හාව අහනවා මොකද අඳුරන්නේ නැත්තේ මට හොඳට අඳුර ගන්න පුළුවන් කියලා. නේද? එතකොට මේ මහ පොළව කියනවා එහෙම අඳුර ගන්න පුළුවන් ඒ වුණාට මම මෙන්න මෙහෙමයි කටයුතු කරන්නේ මහ පොළවේ මම ඇඟිලි වලින් විතරයි මහ පොළව අල්ලන්නේ ඒ වගේම මම මම මුද්‍රා කරත් ඒ වගේම මම ඉංගිනි ඇටයක් වගේ මල පහ කරන්නේ. මම පොඩි කොටසක් මගින් මේ පොළවට සම්බන්ධ වෙන්නේ කියලා අපේ අලි වගේ විශාල සත්තු උණු කූඩ වගේ මල පහ කරනවා. ඒ වගේ විශාල සත්තු වගේ මම පොළවේ ඉන්නේ මං ඇඟිලි වලින් පොළවේ ඉන්නේ මගෙන් පොඩි දෙයක් මේ පොළවට සිද්ධ වෙන්නේ කියලා ඉක්මනින් පැනලා ගියා. මේ වෙලාවේ ආයේ මහ පොළොව වහනවා එච්චරම මේක ගණන් ගත්තද ඒක එච්චර එහාට පැනලා යන්න එකක්ද උඩ පැනලා යන්න එකක්ද ඒත් වැටුනේ මහ පොළොවටම නේද කියලා අහනවා කොච්චර උඩ පැනලා ගියත් ඇඟිලි වලින් මහ පොළොව අල්ලන් හිටියත් ඉංජිනේරයක් වගේ අසුචිය පිට කරත් ඉතින්න්නේ මහ පොළොවේම තමයි මේ හාවට ඉන්න වෙන්නේ කොච්චර උඩ පැනනත් දහස් වතාවක් මහ පොළොවේ ඉඳන් උඩ පැනනත් මහ පොළොවටමද නැද්ද වැටෙන්නේ අටුවාචාර්ය වහන්සේ විස්තර කරනවා මහ පොළොවේ ඉඳන් මේ හාවා දහස් වතාවක් උඩ පැන්නත් මහ පොළොවටම තමයි වැටෙන්නේ. නේද? ඇඟිලි වලින් හිටියත් ඉංජිනේරයක් වගේ මල පහ කරා ඒ ස්වල්ප දෙයක් උනත් මහ පොළොවට තමයි කරන්න වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව අට කතාව විස්තර කරනවා. අන්නේ වගේ අන්‍ය සාස්තුන් වහන්සේලා අන්‍ය දහම පිළිගන්න අය අත්වාද උපාදානය දේශනා කරන්නේ නැති නිසා ඒ අය හැමදාම මේ ආත්ම දෘෂ්ටිය නිසා මහ පොළවට දහස් වතාවක් උඩ පැනලා අර හාවා මහ පොළවට වැටෙනා වගේ බුද්ධ ශාසන කොපමණ පහළ වුණත් නිවන් අවබෝධ කරගන්න බැරුව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන විශාල දුක් පින්ඩයක් උපාදාන ස්කන්ධ පංචකීලෙදී විශාල බැඳීමකින්දම ඒ තදබල ආශාවෙන්දම මේ සසර අනාදිමත් කාලයක් දුක් විඳිනවා අනවරාග්ග සංසාරයේ ගමන් කරනවා අර හාවා පොළවට වැටෙනවා වගේ හැමදාම මේ සසරට අන්‍ය තීරකයන් වැටෙනවා කියලා අටුවාචාරින් වහන්සේ විස්තර කරනවා ආන් ඒ වගේ මේ සමාජයේ පින්වත්නි අවධානය යොමු කරනකොට මොනතරම්නම් අන්‍ය ලබ්ධීන් සරණ ගොස් අන්‍ය දේවල් සරණ ගිහිල්ලා තමන්ගේ ජීවිතය නාස්ති කරගන්න තමන්ගේ ජීවිතය පීඩණයට ලක් කරන මේ උපාදාන නිවැරදිව තේරුම් නොගෙන බොහෝ නොමග යන කාලවකවානුවක තමයි මධ්‍යම නිකාය සිංහන්නේ බුද්ධඝෝෂ මහා ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පරවාද මතනය කරන්නට පුළුවන් මේ මධ්‍යම නිකාය හොඳට දැනගත්තොත් පරවාද මතනය කරන්න විරුද්ධවාද ඛණ්ඩනය කරන්න විරුද්ධවාද ඛණ්ඩනය කරන්න හොඳට මේ සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න ඕන. හොඳට කාරණානුකූලව අධ්‍යයනය කරන්න නැතුව භාෂාව අධ්‍යයනය කරන්න නැතුව මේ කාරණා નિවර්දිව තේරුම් ගන්න නැතුව තින්වන්නේ සූත්‍ර දේශනාවකින් එහෙම තර්ක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම බාහිර මත ඛණ්ඩනය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කාරණානුකූලව ඉදිරිපත් කරන්න කැමති කෙනෙකුට මධ්‍යම නිකාය කියලා කියන්නේ බොහෝම වැදගත් සූත්‍ර දේශනාවන් තියෙන නිකායක් විශේෂයෙන්ම මේ චූල සිංහනාද සූත්‍රය තුල නිර්දීතව අභීතව භික්ෂුන් වහන්සේට සිංහනාද පවත්වන්නට ඕන උපදේශ මාලාවක් ලබා දෙන්නේ ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මම උපාදානයන් හතරක් දේශනා කරනවා කාම උපාදානය, ditthi උපාදානය, සීලබ්බත උපාදානය, අත්වාද උපාදානය මේ සියලු උපාදානයට හේතු කුමක්ද කියලා මම දේශනා කරනවා. මේ උපාදානයට මූල කාරණාව කොට තියෙන කුමක්ද? මේ උපාදානයට උප්පත්ති හේතු කොට තියෙන කුමක්ද? මේ උපාදානයට ජාතිය වෙලා තියෙන කුමක්ද? මේ උපාදානයට ප්‍රභව වෙලා තියෙන කුමක්ද? තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ මේ චූල සිහනාන්ද සූත්‍රයේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානෙනි යායන් තණ්හා පෝනෝ බවිකා නන්දි රාග සාගතා තත්තර තත්තාදි නන්දිනී සෙය්‍යදී දම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී වශයෙන් මේ තණ්හාව මේ තණ්හාවත මූල කාරණාව කුමක්ද මේ තණ්හාවත මූල හේතුව කුමක්ද මේ තණ්හාවට උප්පත්ති හේතුව කුමක්ද මේ තණ්හාවට ජාතිය කුමක්ද මේ තණ්හාවට ප්‍රභවය කුමක්ද කියලා දේශනා කරනවා තණ්හාව කුමක් නිසාද මේ තණ්හාව ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා නේද එතකොට දේශනා කරන බුදුරජාණන් වහන්සේ වේදනාව නිසා තමයි මේ තණ්හාව ඇති වෙන්නේ වේදනාව නැත්තම් මේ තණ්හාව ඇති වෙන්නේ නැහැ කියලා තණ්හාවට හේතුව දේශනා කරනවා ඒ වගේම තමයි එතනින් නතර වෙන්නේ උන්වහන්සේ අර අපි අහලා තියෙනවා අපි දන්නවා අපේ ශ්‍රාවකයෝ දන්නවා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනම් සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජරා ව්‍යාධි ආදී වශයෙන් මේ සත්‍ය වලින් හටගන්න ධහමවල පටිච්ච සමුප්පන්න ධහම තුල අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා මේ වගේම මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව දේශනා කරනවා උපාදානයට මූල කාරණාව මොකක්ද උපාදානයට උපාති හේතුව කුමක්ද උපාදානයට ಜಾති කුමක්ද උපාදානයට ප්‍රභවය කුමක්ද ඒක තණ්හාව ඇටියට ඊට පස්සේ තණ්හාවට මූල කාරණාව මොකක්ද? තණ්හාවට උප්පත්ති හේතුව කුමක්ද? තණ්හාවට ප්‍රභවය මොකක්ද? තණ්හාවේ ජාතිය මොකක්ද? වේදනාවයි. එතකොට වේදනාවේ මූල කාරණාව මොකක්ද? වේදනාවේ උප්පත්ති හේතුව කුමක්ද? වේදනාව තුල ජාතිය කුමක්ද? වේදනාවේ ප්‍රබල ප්‍රභවය මොකක්ද? එතකොට ස්පර්ශයයි. එතකොට මේ ස්පර්ශයේ මූල කාරණාව මොකක්ද? ස්පර්ශයේ උප්පත්ති හේතුව කුමක්ද? ඒ වගේම ස්පර්ශයේ ජාතිය කුමක්ද ස්පර්ශයේ ප්‍රභවය කුමක්ද එතකොට ඒකට ආයතන 6යි මේ ආයතන 6ට මූල කාරණා මොකක්ද උපති හේතු කුමක්ද ඒ වගේම තමයි ජාතිය කුමක්ද ප්‍රභවය කුමක්ද නේද මේ ආයතන 6 සකස් වෙන්නේ කොහොමද නාම රූප නිසා එහෙනම් නාම රූප වලට හේතු කුමක්ද නාම රූප වල මූල කාරණා මොකක්ද නාම රූපවල පින්වත්නි උපත්ති හේතු කුමක්ද? නාම රූපවල ප්‍රබෝය මොකක්ද? ජාතිය මොකක්ද? එවැගේම මේ නාම රූප සකස් වෙන විඥාණයෙන් විඥාණයට මූල කාරණාව මොකක්ද? විඥාණයට උප්පත්ති හේතු කුමක්ද? විඥාණයට ජාතිය කුමක්ද විඥාණයට ප්‍රභවය මොකක්ද එතකොට මේ විඥාණය කොහොමද සකස් වෙන්නේ සංස්කාර නිසා එතකොට මේ සංස්කාරවල හේතුව කුමක්ද? සංස්කාරවල මූල කාරණාව මොනවද? උපාති හේතු මොනවද? ජාතිය මොනවද? ප්‍රභවය මොනවද? එතකොට මේ සංස්කාර කොහොමද සකස් වෙන්නේ? සංස්කාර සකස් වෙන්න අවිද්‍යාව හේතු වෙනවා. අවිද්‍යාව මූල කාරණේ වෙනවා. ඒ වගේම අවිද්‍යාව උපති හේතු වෙනවා අවිද්‍යාව ජාතිය වෙනවා අවිද්‍යාව ප්‍රබව වෙනවා එතකොට මේ අවිද්‍යාව නැති කරන්න පුළුවන් කමක් තියෙනවා විද්‍යාවෙන් කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දේශනා කරලා මේ තණ්හාව අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා සසර සැරිසරන සත්‍යයට මේ අවිද්‍යාව අයින් කරන්න මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල කරලා දේශනා කරලා අවිද්‍යාව නැති කරන්න විද්‍යාවෙන් පුළුවන් කමක් තියෙනවා මේ විද්‍යාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් අවිද්‍යාව නැති කරන්න පුළුවන් කමක් තියෙනවා අවිද්‍යාව නැති කරන්න පුළුවන් කමක් තියනවා විද්‍යාව උපදිනවා ආශ්‍රවයන් ඡේ වෙනවා කාම උපාදාන ditthi උපාදාන ආදී සියලු උපාදානයන් අයින් වෙලා අනුපාදා පරිනිර්වාණයටපත් වෙන්න මේ ධර්මයේ හේතු වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පළවෙනි වතාවට මේ අවිද්‍යාව නැති කරලා සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ බවට පත් වෙන කෙනාට අවිද්‍යාව ප්‍රහාණය කරලා අවිද්‍යාව තුනී කරලා අවිද්‍යාව ග්‍රහණය කරලා තුනී කරලා ඝන වශයෙන් තියෙන මේ සසරට ඇදබැඳ තියෙන සංයෝජනයන් අයින්කරනද අවසානයේදී පින්වත්නි මේ හේතුන් නිසා හටගන්න ධර්මයේ බුදුරජාණන් වහන්සේ සූලසීනාද සූත්‍රයේදී දේශනා කරනවා. ඉතින් කොච්චර වටිනවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. මේ කාරණාවල් හොඳට තේරුම් ගන්න බලන්නට ඕන. ඉතින් මේ කාරණාව තුළ අපි ඉස්මතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්න තියෙනන්නේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවනේ. එතකොට දැන් මේ මහ පොළවේ මේ මහ පොළවේ සත්ව ඉරියව් පවත්නවා. හිටගෙන ඉන්නවා, ඒ වගේම ඉඳගෙන ඉන්නවා, ඒ වගේම ඇවිදිනවා, ඒ වගේම නිදා ගන්නවා. පතවින් නිස්සාය පතවින් පතිත්තාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහා පොළොව මත පීඩාගෙන ඒ වගේම මහා පොළොව උපකාර කරගෙන තමයි සත්වෝ ඉරියව් පවත්න්නේ සත්වෝ මේ මහා පොළොවේ ඉන්නේ ආන් ඒ වගේ මේ බුද්ධ ශාසනය තුල මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ ත්‍රිශික්ෂාව තුල අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයා ශීලම් පතිත්තාය සීලේ නිස්සාය සීලේ පතිත්තාය කියලා දේශනා කරනවා සීලය නිස්සය කරගෙන සීලය පිහිට කරගෙන කටයුතු කරන්න ඕන ශීලවන්තව ගුණවන්තව ඉඳලා කටයුතු කරන්න ඕන මේ සමාජයත් අපි අවධානය යොමු කරලා බලන්න ඕන පින්වන්දි යම් කිසි වෙලාවක ඇයි මේ සීලය මේ තරම්ම වටිනා හැටියට දේශනා කරේ මේ පින්වතුන් හිතලා බලන්න තමන්ගේ ශික්ෂාපදයක් අඩුනොත් මොකද්ද වෙන්නේ කියලා තමන් ආරක්ෂා කරන ශික්ෂාපදයක් අපේ අතින් අඩුනොත් අපිට මොකද්ද වෙන්නේ තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා මේ වැරද්ද කළා නේද පණ ඇති සතින් මැරුවා නේද හොරකමක් කළා නේද? කාමයේ වරදවා ඇසුරුනා නේද? බොරු කිව්වා නේද? මත්පැන් මද්ද්‍රව්‍ය පානය කරා නේද කියලා තමන්ගේ සිතම තමන්ට චෝදනා කරනවා. තමන්ගේ හිතම තමන්ට චෝදනා කරනකොට මොනතරම්නම් හිත දුබල වෙලා යනවද? හිත දුබල වෙනවද ප්‍රබල වෙනවද? හිත ගොඩාක් දුබල වෙනවා, මානසික වැටෙනවා. ඒ වගේම තමයි ශීලවන්ත භාවයෙන් නැතුව මේ සමාජයේ අපි ජීවත් වුණොත් ශික්ෂාපද පළදු වෙලා මේ සමාජයේ ජීවත් වුණොත් අපිට මොකද්ද වෙන්නේ? අනිත් අය මං සිල් කඩනවා දැක්කද දන්නේ අන්න අය නිඳා කරයිද? අනිත් අය මගෙන් පළිගයිද? අනිත් අය මාව බය කරයිද? ආදී වශයෙන් සැකයක් බයක් ඇති වෙනවද නැද්ද? අනිත් අය නිඳා කරයිද? අනිත් අය චෝදනා කරයිද? අනිත් අය මගෙන් පළිගයිද කියලා සැකයක් බයක් ඇති වෙනවා. සැකයක් බයක් ඇති වෙනකොටත් පින්වත්නි මේ හිත දුබල වෙනවද ප්‍රබල වෙනවද? මේ හිත දුබල වෙනවා. දුබල හිතක් පාවිච්චි කරලා සමාධිය වඩලා ධානය උපදවා ගන්නවත් දුබල හිතක් පාවිච්චි කරලා විදසුන් වඩලා සත්අනුපස්සනා වඩලා මගඵල නිවන් ලබන්නවත් බැරි බවයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා අපි බොහෝම ශීලවන්ත භාවයටපත් වෙන්න ඕන. සිංහනාද පවත්තන්න, ශේෂ්ඨනාද පවත්තන්න, අභීතනාද පවත්තන්න තමන් සිල්වත් වෙන්න ඕනද නැද්ද? තමන් ගොඩාක් සිල්වත් වෙන්න ඕන. ඒ වගේම තමයි බොහෝම සිල්වත් වෙච්ච කෙනෙකුට දරුණු අසනීපයක් හැදෙනවා. දරුණු අසනීපයක් හැදෙන මේ කය පුපුරු ගන්නවා වගේ දැනෙනවා. මේ කය ගැලවෙනවා වගේ දැනෙනවා. බඩගින්න දරන්න බැරුව යනවා. විශාල වේදනාවල් හටගන්නකොට මේ තනත්තාගේ හිත තුළ වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා. මේ චිත්ත ඒකාග්‍රතාවයේ නැති කෙනෙක්ට අසනීපයක් ඇතිවෙනවා මොකද වෙන්නේ? මෙයාට මේක දරා ගන්නම බැරුව ගිහලා අන්තිමට ශික්ෂාපද කඩාගෙන හරි කමන්නේ මම ආහාර ගන්න ඕනේ එහෙම නැත්නම් මේ ශික්ෂාපද නැතුණත් කමන්නේ මං ඉස්සෙල්ල වේදනාව අයින් කරන්න ඕනේ කියලා සැහැල්ලුවෙන් හිතන අවස්ථා තියෙනවා එහෙනම් අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන කොහොමද චිත්ත සමාධිය කොහොමද චිත්ත සමාධිය අපේ සීලයට උපකාර වෙන්නේ හොඳට පින්වත්නි මේ අත දන්නා බොජ්ජංග පිරිත් තියෙනවා එතකොට මේ බොජ්ජංග භාවනා කරන කෙනාට ඒ බෝධිඅංග වැඩෙනවා. එතකොට කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන විද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා කියන මේ නිවන අහුරන රූපාවචර සිත් අහුරන අරූපාවචර සිත් අහුරන මේ නීවරණ ධර්ම ලෞකික ලෝකෝත්තර සැප අහුරන මේ නීවරණ ධර්මයන් නානා අරමුණු ඔස්සේ දුවන මෙන්න මේ හිත කුසල ආරම්මණයක නැවත නැවත නැවත නැවත කර්මස්ථානයන් ගැන පවත්වනකොට විවේක ස්ථානයකින් හිඳ ඒ චේතෝ විමුක්තිය ලබන්න සමාධියක් ලබන්න චිත්ත විමුක්තිය ලබන්න ශ්‍රාවකයව මහන්සි වෙනකොට කාලාන්තරයක් තිස්සේ මහන්සි වෙනකොට නීවරණයන් යටපත් වෙලා විස්කම්මන වශයෙන් ප්‍රහාණය වෙලා මේ හිතේ විශාල ඒකාග්‍රතාවයක් මේ විශේෂ විශාල මේ හිතේ සංසුන් භාවයක් මේ ලෝකයේ උණ දෙයක් උණ දෙන්නේ මම ඉතා නිදහසේ ඉන්නවා ඉතා නිෂ්කලංකව ඉන්නවා මහා පිරිසම් මැද හිටියත් බොහොම උදකලාව ඉන්නවා ආදී මානසිකත්වය තියෙන කෙනෙකුට දරුණු අසනීපයක් ඇතිවෙනොත් මොකද වෙන්නේ? තමන්ගේ හිතෙන් අර කුසලාරම්මණය මතක් කරගන්නවා. තමන්ගේ හිතෙන් අර කුසලාරම්මණයට මේ හිත යොමු කරනවා. ඒ කාලාන්තරයක් කුසල අරමුණු ඔස්සේ හිත තියාගන්න මහන්සි වුණ කෙනාට මේක අමාරු වෙන්නේ නැහැ. එතකොට අර කයේ මොන තරම් වේදනාවක් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ ආදී සූත්‍රවල දේශනා කරනවා මම මගේ කයට ඇති වුණ විශාල රෝගයන් මම යටපත් කරගත්තා මම සමවතකට සමවැදෙනවා එතකොට මම යටපත් කරගන්නවා කියලා සඳහන් කරනවා මේ වගේ සමාධිය තියෙන කෙනාට ශික්ෂාපද කැඩෙන්නේ නැහැ ඒ වගේම තමයි ආත්ම දිට්ඨිය තියෙන කෙනාට ශික්ෂාපද කැඩෙන්න පුළුවන් කොහොමද කැඩෙන්නේ මම තරම් සිල්වත් කෙනෙක් නෑ මම බොහොම සිල් ආරක්ෂා කරන කෙනෙක් මේ පලාතේ කවුරුවක්වත් මං තරම් සිල් ආරක්ෂා කරන්නේ අනිත් අය පහලට දාලා කතා කරනවා තමන් ඉහළයි කියලා හිතාගෙන ඉන්නවා සීලයෙන් ඉහළයි කියලා හිතාගෙන ඉන්නවා ඒ නිසාම පින්වත්නි තමන්ට යම්කිසි තමන් ඉන්න තැනකට විශාල දුර්භික්ෂයක් ආවොත් තමන් ඉන්න ප්‍රදේශයට ශාරීරික හිරිහැර ආවොත් මේ ශරීරය විනාශ වෙනවා කියලා දැනුනොත් Tamanne දුක හිතෙනවා. Tamanව පීඩණයටපත් වෙන අයියෝ ශීලවන්තව හිටපු මගේ ජීවිතේ නැති වෙනවා නේද? පින්වන් බුද්ධ ශාසනයේ හිටිය අවුරුදු 20000ක් ශීලය ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේ නමක්. කාශ්‍යප බුද්ධ ශාසනය තුළ අවුරුදු 20000ක් සීල ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. මේ ස්වාමීන් වහන්සේට එක දවසක් ඔරුවකින් යන්න යනකොට ගමන් කරනකොට තරණය කරන්න හදනකොට මේ උපසම්පන්න ස්වාමීන් වහන්සේට වල් ගහක් ඉදිරුණා. අවසානයේ මේ ස්වාමීන් වහන්සේට මේ ආපත්‍ය දේශනා කරන්න විදියක් තිබ්බේ නැහැ. උන්වහන්සේ අපවත් වෙනකොටම මේ Tamanda විශාල කුකුසක් ඇති වුණා. අයියෝ මාව සිල්වත් හිටියා මගේ සිකපදයක් ඇදුණා නේද? මට මේක ආරක්ෂා කරගන්න බැරුණා නේද කියලා පින්වත්නි විශාල කුකුසක් ඇවිල්ලා තමන්ගේ අපවත් වීම සිද්ධ වෙනකම් මේ කුකුස අයින් කරගන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ඒ නිසා චුටි චිත්තයත් එක්ක මේක මිශ්‍ර වෙලා ඊළඟ භවයට මේක බලපාලා ඒරකපත්ත කියලා විශාල ඔරුවක් විතර දිග ඒරකපත්ත කියලා විශාල ඔරුවක් විතර දිග නාගයේ බවට පත් වෙලා උපත ලබනවා. තිරිසා යෝනි උප්පත්තිය ලබනවා. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් සීලවන්තව හිටියට තමන්ට ආත්ම දිට්ඨිය තියෙනවා නම් සත්අනුපස්සනාවන් තමන් පාවිච්චි කරන්නේ නැත්නම් යම්කිසි කෙනෙක් පින්වත්නි අනිත්‍යානුපස්සනාව වඩනවා නම් යම්කිසි කෙනෙක් දුක්ඛානුපස්සනාව වඩනවා නම් යම්කිසි කෙනෙක් අනාත්මානුපස්සනාව වඩනවා නම් යම්කිසි කෙනෙක් නිබ්බිදානුපස්සනාව වඩනවා නම් යම්කිසි කෙනෙක් විරාගානුපස්සනාව වඩනවා නම් යම්කිසි කෙනෙක් නිරෝධානුපස්සනාව වඩනවා නම් පටිනිස්සග්ගානුපස්සනාව වඩනවා නම් ආත්ම දිට්ඨිය කණ්ඩණය වෙලා යනවා මේ හැමදේම වෙනස් වෙලා යනවා කබලකට අබදාන කොට රත්ුණ කබලකට අබ දානකොට ඒ අබ කිටි කිටි ගාලා පුපුරලා යනවා වගේ අරමුණු කරන හිතත් මහා වේගෙන් නැති වෙලා යනවා. කොතර වේගයෙන් සිතුවිලි සකස් වෙනවද? කොතර වේගයෙන් සිත් හට ගන්නවද? කොතර වේගෙන් මේ රූපය, වේදනාව, සංඥාව, සංකාරය කොතරනම් වේගයෙන් වෙනස් වෙලා යන දේවල්ද මහා කලකිරීමක් ඇති වෙනවා. ආන්‍ය වගේ යම්කිසි කෙනෙකුට සත්‍ය අනුපස්සනාවල පිහිටලා ඉන්න පුළුවන් කමක් තියනවා නම් කවදාකවත් ලෝකයට දුර්භික්ෂයක් ආවත් තමන්ට ආහාරය ගියක් ආවත් ඒ ශ්‍රාවකයාට පින්වත්නි ජීවිතේ නැතුණත් ගැන කල්පනාවල් එන්නේ ඇයි ඒ ආත්ම දිට්ඨිය හැම වෙලේම මේක වෙනස් වෙන එකක් මේක දුක පිණිස පවතින එකක් මේක මට ඕන විදිහට වෙනස් වෙන එකක් නෙමේ මේ ශෝෂණ පද්ධතියවත් මට ඕන විදිහට නෑ මේ රුධිර සංසරණ පද්ධතිය මට ඕන විදිහට නෑ මේ ස්නායු පද්ධතිය මට ඕන විදිහට නෑ මා උස යන්නේ මේ රූපේ හැදෙන්නේ මට අවශ්‍ය විදිහට නෙමෙයි වයසට යන එක මට නවත්තන්න බෑ මගේ මරණය මට නවත්තන්න බෑ මේ ලෙඩ හැදෙන එක මට නවත්තන්න බෑ මේක අනාත්ම වශයෙන් හිතමින් මේ ආකාරයට පින්වන්නේ විශේෂයෙන් කල්පනා කරන කෙනාට ඒ දක්ෂ විදර්ශනාව නිසා විශේෂ ඥානය නිසා තමන්ගේ ශික්ෂාපද බලදි වෙන්නේ නැහැ. ඒ නිසා ආර්යකාන්ත සීලයක් සකස් වෙන්නට සීලය වගේම සමාධිය වගේම ප්‍රඥාව උදව් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරලා බලන්නට ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පින්වත්නි ඒකේ නමම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. ගාමිනී කියලා කියන්නේ පමුණවනවා කියන අදහස. ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දුක් නැවැත්මට පමුණවන මාර්ගයයි. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි ශාසනයක තියෙනවා නම් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ සතර ශ්‍රමණයාණන් වහන්සේලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද පවත්තණ්ඩ කියලා දේශනා කරන්නේ මෙන්න මේ කාරණාව නිසා. ඒ නිසා අද දවසේ අපිට ලැබිලා තියෙන කාල වේලාවත් අවසන් වෙනවා අපි කුල සිංහනාද සූත්‍රයේ ඇසුරෙන් තමයි අද මේ පින්තුන්ට මුළු සූත්‍රයම අපිට අට කතාවත් එක දේශනා කරන්න බෑ ටීකාවත් එක දේශනා කරන්න කාලය හරස් වෙනවා අපි උත්සාහ කළේ මේ පින්තුන්ට ඒ සූත්‍රය අධ්‍යයනය කරන්න ඒ වගේම මේ සූත්‍රයේ නිවනට යන කම්ම මාර්ගය පැහැදිලි කරලා තියෙනවා ඕනම තැනක පරවාද ඛණ්ඩණය කරන්න පුළුවන් කමක් තියෙන නිසා අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා මැදින් සංගයේ තියෙන මේ සීල සීහනාම සූත්‍රය හොඳට කියවන්න හොඳට බලන්න ජීවිතය සකස් කරගන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ධර්ම ශ්‍රවණය කළ මේ හැමදෙනාම නමින් අභාවයට යන්නට යෙදෙන වර්ග પરම්පරාවන් ආදී සියලුම ඥාතීන්ටත් තමන් ආරක්ෂා කරන සම්්‍යාදෘෂ්ටික දෙවි දේවතාවන් වහන්සේලාටත් තමන් හදාවඩන ඇතිදරි කරන්නට යෙදුන දයා ධර්ම තාත්තටත් මේ මහා පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක්ම වේවා ඒ වගේම දයමගුරු උපවාහිනී නාලිකාවටත් මේ නාලිකාව ආරම්භ කර පූජනීය ස්වාමීන් වහන්සේලාට ඒ කාර්ය මණ්ඩලයටත් අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරනවා ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදෙන ලෝකවාසී හැම දෙනාටමත් කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය හා සුවය ලැබේවා දරුවන්ගේ ආපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා පෞ ජීවිතවල සාමය සතුට සමගිය වර්ධනය වේවා පින් අනුමෝදන් කළ දෙවියන්ගේ රැකවරණයෙන් තුන්රුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සසර දුකෙන් අත මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගාතාවන් කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් දක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මම් පරං